ලිඛිත ප්‍රශ්න වලින් අපි සැසිවාරය ආරම්භ කරමු. දැන් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අපි තරංගගෙන් ඉල්ලා සිටිමු. ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 6ක් තියෙනවා. වාචික ප්‍රශ්න 1යි. ලිඛිත ප්‍රශ්න 6න් 5ක් භාවනා ගැටලු එකක් දහම් ගැටලු වශයෙන් තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය මාගේ දෙවන කමඨහන් ලිපියයි. සක්මන් භාවනාව සිදු කිරීමේදී වැලිමලුවේ වරක් දෙවරක් පමණ ගමන් කරන තුරු මළුවේ ඇති වැලිවල රළු බව, සියුම් බව, උණුසුම් බව හා සිසිල් බව, තද බව ආදී වෙනස්කම් වැටහේ. නමුත් තවදුරටත් සක්මන සිදු කරගෙන යාමේදී එවැනි වෙනස්කම් පිළිබඳ වැටහීමක් නැත. සක්මන් මළුව පසුපසට හා මා ඉදිරියට ඇදෙමින් ඇවිදින බව පමණක් වැටහේ. සක්මනෙහි වේගයද වැඩි වේ. ස්වයංක්‍රීයව ඇවිදින බව වැටහි මාගේ බලපෑමකින් තොරව එය සිදුවේ. තවදුරටත් සක්මන් කරගෙන යාමේදී පියවර දෙකක් අතර වූ පරතරය ක්‍රමයෙන් අඩුවන බවද වැටහි. වේගයෙන් ඇවිදින කූඹියෙකු පරිද්දෙන් මට මාව දිස්වේ. ඇවිදීමක්ද දිවීමක්ද යන දෙක අතරමැද අවස්ථාවක් ලෙස එය සිතට දැනේ. වරින් වර සිතට බාහිර සිතුවිලිද පැමිණේ. ඉන් බාධාවක් නොවේ. නමුත් එම සිතුවිලි බහුතරයක් අතීතයට අයත් ඒවායයි හඳුනාගත්ෙමි. ඇතැම් සිතුවිලි ද්වේෂ සිතුවිලි ලෙසද හඳුනාගත්ෙමි. දිගින් දිගටම සක්මන් කරගෙන යාමේදී මා සුළඟකට හසු වී ඉදිරියට ඇදෙන්නාක් මෙන් දැනුනි. මේ ආකාරයෙන් පැයක් පමණ කිසිදු හැඟීමකින් තොරව දිගටම සක්මන සිදු කරගෙන යමි. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඉදිරියට සිදු කරගෙන යාමට සුදුසු උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව ඔබ වහන්සේ ඊයේ දිනයේ ලබා දුන් උපදෙස් අනුව සිදු කරගෙන යමි. එහි ගැටලුවක් නොමැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. තෙරුවන් සරණයි. ඇත්ත සක්මන පිළිබඳ බැලුවත් එච්ච ලොකු ගැටලුවක් තියෙන බව අපේට නෑ. නමුත් ලියන්නට පරියන්කට වැඩිය සක්මන විස්තර කරගන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ සක්මන් මළුවක මෙනෙහි කරමින් සක්මන් කරලා පස්සේ අනායාසයෙන් ඉබේ වෙන මට්ටමට ගියාට පස්සේ බලන්න එදිනදා ගමන් කරන වෙලාවකත් අපි වෙන උවමනාවට යනකොට අර සක්මනක වගේ මම දැන් ඉන්නේ ඇවිත්මෙන් බව තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒකෝට තමයි තේරෙන පටන් ගන්න එක සක්මන් මළුවක නොවුනට ප්‍රයෝජනයක් සලකලා ගමනක් යන දෙයක් වුණාට මේ සක්මනේ ගති සක්මනේ ස්වභාවය ටිකක් තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් ඔය ඇඟට කරගන්න දීලා තමයි නිකන් කුඹියක් ඇවිදින දිහා බලා ඉන්නවා වගේ. ඒ නිසා මම කියන්නේ සක්මන්ට පිනිපා වඩ පිට පිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඒ කඩිය යන්නේ බොහොම උදාර ගමනක්. උදන්නේ සක්මන් කරනවා කියලා ඒ වගේ අපිත් මළුවට ගිහිල්ලා සක්මන් කරනකොට gediya පිටින්ම ඇවිදිනවා දන්නවනම් ඒක මළුවට සීමා කරන්නේ නැතුව අනෙකුත් වැඩ කරනකොටත් කරන්න පටන් අරගත්තොත් අර සක්මනකදී ලැබෙන අනිරායාස ගතිය නිකන් එහෙම නැත්නම් මේ ස්පාසු නැතුව දඟලන ගමනක් නෙවෙයි කියන එක තේරෙන්න ගන්නවා. ඒ වගේම මේ හිතේ මූඩ් එකේ හැටියට විලාවක වේගෙන් ඇවිදිනවා. විලාවක බොහොම හිමීට ඇවිදිනවා. විලාවක ඈතින් ඈතින් කකුල් දෙක තියලා ඇවිදිනවා. විලාවක ළඟ ළඟ තියෙති ඇවිදිනවා. මේක කවුරු තීන්දුව කරනවද කියලා දන්නේ නැහැ. ඔය දිහා බලාන හිටියොත් පේන්න පටන් අර ගන්නවා මේක නාඩගමකට පුරුදු කරපේකෙනෙක් ඇවිදිනවා වගේ දෙන්න පටන් ගන්න. ඒ නිසා මේ ක්‍රමය හොඳයි. මේ සක්මනේ ලැබෙන අත්දැකීම හැකිතාක් දුරට ශකුණේ පරිබාහිරවත් දිගට ගන්න බලන්න. ඒකෙම පරියන්කේදී තංග හුස්ම ටික නැත්නම් බිම්බීම ඇකිලිම මොකද්ද රිද්මයකට අනුව සිද්ධ වෙන්නේ. ඒ රිද්මේ පාලනය කරන්න යන්න එපා. අනායාසයෙන් හුස්ම ටික වැටෙන්න අරලා බලන්න එකයි. අහලා තිබුණේ නැහැ උපදේශයක්. නමුත් මම මේ මතක් කරන්නේ නිසා මේ සක්මණේ ඇති කරගත්ත මේ નિરાයාසයෙන් කරන ගතිය එදින්දා වැඩ දක්වා පතුරවා ගැනීම මේ පරියන්ක භාවනාවක් දක්වන මළුවක නොවුනට භාවනා මධ්‍යස්ථානයක නොවුනට එදිනදා වැඩවලටත් මේ සාන්තිය ටිකක් පතුරවා ගන්න පුළුවන් බව මතක් කරගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව මම සක්මන පැයක් පමණ වේලා කරමි. ලනුපැදුරේ පියවර තබන විට ටික වේලාවක් යනතුරු නොයෙක් අරමුණු එන නමුත් ඉක්මනින් ඒවා ඉවත් කර නැවත සක්මනට සිත යොදවමි. ලනුපෙදුරේ සක්මන් කරන විට එක පායක් පැත්තට තබා යන බැවින් ඒ වම් පාදයේ බව දැනගනිමි. අනෙක් පාදයේ දකුණ බව දැනගනිමි. දකුණු පාදයට ලනුපෙදුරේ ගොරෝසු බව වැඩිපුර දැනේ. අවසාන විනාඩි 15ක පමණ කාලය වේගයෙන් සක්මන් කරන බව දැනේ. පර්යංක භාවනාව ඊයේ සවස සක්මන් භාවනාවෙන් පසුව පර්යංක භාවනාවට හිඳ ගතිමි. මම දැන් මෙතන යයි සිතා ආනාපානයට සිහිය පිහිටුවීමි. ඊතා හොඳින් ආශ්වාසයේ නාසයට සිසිල්ව ඇතුල්වන සැටිත් උණුසුම්ව පිටව යන සැටිත් බලා සිටියෙමි. මෙසේ ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස නොදැනී කයේ කය සංසුන් විය. ඉන්පසු මොහොතකින් වගේ මගේ හිස වම් පැත්තට තදබල පහර කීපයක් වැදෙනවා දැනුනි. මගේ හිස පැත්තකට තල්ලු වී ගියේය. එය මට ඊටා වේදනාකාරී විය. මා සිතුවේ හිස් කබල පුපුරා ගිය ලෙසකි. කනට වැදුණු පහරින් කනින් ලේ පිටවන බවක් දැනුනි. හිසෙන්ද තනින් තන ලේ යන බවක් දැනුනි. ශරීරයේ උඩ කොටස උඩ කොටසද ගලක් මෙන් තද වී ආශ්වාස ප්‍රශ්වාස නැවතී ඇතැයි සිතුනි. මට දැඩි බියක් දැනුණ නමුත් පර්යංකෙන් නැගිටින්නේ නැතුව ඒ වේදනාව වින්දෙමි. ආයාසයෙන් තොරව ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාසයකින් පසුව සැහැල්ලුවක් දැනුනි. මා භාවනාවට අරමුණු කළ කාලය පැයක් වුවත් නැවත පර්යංකෙන් නැගිටින විට පැය එකහමාරක් ගත වී තිබුණ බැවින් පියවි සිහියේදී දැනගතිමි. භාවනාවේ ඉදිරි දියුණුවට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. තවත් කවුරු හරි කනේ පාරක් ගැවුවා නම් තවත් පැය කමාරක් ඉන්න තිබ්බා. කවුරු හරි හිටියානම් හරි ඔක මේ දෙන්නමයි තියෙන්නේ. ඔලුව බුපුරන්න, ලේ ගලන්න, කන් අඩි පැලෙන්න ගහන්න. ගහලා නැතුව මේ පැය කමාරක් ඉඳලා තියෙන්නේ. කවුරු හරි ඉඳලා ගැහුවා නම් පැය තුනක් කියන. ඒක නිසා භාවනාවේදී අපේ හිතට ඕනේ නම් ස්වර්ග සම්පත්තිය ආරම්භ දෙයි, ඕනේ නම් කනේ පාර දෙයි. මේ ඔක්කොම මනසෙන් කරගන්න දේවල් ඒවා දැකලා කාටවත් චෝදනා කරන්න එපා. මේ භාවනා ඉන්නකොට නිසින්ද යන්න දෙනකොට මේ හිතයි කයයි කරන නාඩගමක් මේකේ තියෙනවා. ඒකට බය වෙනවනම් ඒකට කැලස් කියනවා. බය වෙන්නේ නැතුව ගියා නම් ඒකට වීර වීර වීරිය වීරත්වය කියලා කියනවා. ඉතින් නාඩගම් ටික ඔක්කොම නටන දුන්නාට පස්සේ වෙන කවුරුත් ඇවිල්ලා අපිට කරදර කරනවා නෙවෙයි. අපි මේ ඉල්ලගෙන අපේ හිතට ඕන දෙයක් ඉල්ලගෙන ඕන සැලසුමක් හදාන කරතයි. ඒක ඔය සෑහෙන අත්දැකීම් එනකන් භාවනා විදිහ ඔක හිතන්නේ අපි. අපි හිතන්නේ මේ කවුරු හරි ළඟ ඉඳලා කරපු දෙයක් කියලා. ඒ නිසා මේකටත් වැඩි භයානක මේකටත් වැඩි බය හිතන දේවල් වුණොත් භාවනා තවත් විචිත්‍ර වෙනවා. භාවනා තවත් සිද්ධි බහුල වෙනවා. භාවනා තවත් බය නැතුව කාටට කියන්න පුළුවන් වෙනවා. අපිට පෞරුෂත්වයක් ඕනේ නම් අපිට මොන දෙයකට මොන දිමේ ශක්තියක් ගන්න ඕන නම් බොක්සින් ගහන්න යන්නවක කරාටි ඉගෙන ගන්නවක කුන්ෆු කරන්නවක මොකක්ම කරන්න බෑ. බහනදි ඔක්කොම කරලා දෙන්න. අපිට ඔය කාගා ශිල්පෝනේ නෑ. මොනම දෙයක් අත්තුන්නේ. නමුත් වෙලා තියෙන අපි අර දිගට කරගෙන යන්නේ ඒක නිසා මගදී අහනවා ඇයි කියලා. අහන්න එපා. ආපු ගමන් අර පාඨමාලාව එතනම නතර වෙනවා. කොයිදත් වැඩි ඉස්සරහට ආවත් මම කරනවා මම මේ පරියන්කේ නැගිටින්න නැතුව ඉඳලා තියෙන්නේ. අන්න ඒ ටික විතරයි තපස කියන්නේ. නැගින්න ඕන තරම් හේතු තියෙනවා. මම මම නැගිටින්නේ නැහැ. ඒකට කියනවා ඒක කාය මේ ශීල ශික්ෂාව නෙවෙයි ශීල ශික්ෂා කියන්නේ කාය වචන දෙකට අදාළ නෙවෙයි හිතෙන්ම කරන දෙයක්. ඔయిత වැඩිය මට කසවහර ගැව්වත්, කඩු සැමිතියෙන් තැළුවත් කණයිඩි පුපුරලා ගියත් ලේ ආවත් මම මේකේ ඉන්නවා කියලා ගිය දවසේ කියන්නේ නිකන් කට කතාවට මරණ වේදනාවත් මේ වගේ විඳගත්තු දවස තමයි මූර්තේ තේරුම් ගත්තට පස්සේ තමයි අමූර්තේ තේරෙන්නේ. ඒක ලොකු සතුටක් එනවා. ඒක ඉවරෙච්ච ගමන් කන්දක් නැගකට පස්සේ පල්ලමක් වගේ ලොකු සතුටක් එනවා අපිට අර කොන්දපණ නැහැ. කන්ද ඒකට කියන මුදුන්පත් වෙනකන් ඉන්න. අපි මුදුන්පත් වෙන්න ඉස්සලා ගිය කන්ද දිගේ ආපහු බහිමු. එහා පැත්තට ගියා නම් බහිඳ වෙන්නේ ජයග්‍රාහී විදියට. ඒ නිසා තවත් කනවා කණේ පාර වැදේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. එහෙම කියනවා තේනවද පොඩි කට්ටිය? ඈ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ලබා දුන් කමඨහන් අනුව සක්මනට පසු පර්යංකයට පිවිසීමි මුල් දෙදින තුල සිත විසිරෙන ස්වභාවය ඊට වැඩි වශයෙන් පැවතුනද ආයාසයෙන් ඒ සිතුවිලි නතර කරන්නට උත්සාහ නොකර ඕනෑම සිතුවිල්ලකට එන්නටත් යන්නටත් හැර ඒ සිතුවිලි දෙස බලා සිටියා. හරියට gedara දොරකඩ සිට ගේට්ටුව දෙස බලා සිටින විට නිවසට ඇතුල් වෙන්න යන සොරෙකු මගහැර යන්නාසේ ඒ සිතුවිලි ඇතුල් වෙන ප්‍රමාණය ඊට අඩු වී විටක නැතිවම ගියා. එවිට ආනාපාන සතිය ආරම්භ කර පවත්වාගෙන යාමේදී ආශ්වාසයේ වමිනුත් ප්‍රශ්වාසයේ දකුණු නාසිකාවෙනුත් සිදුවන බව දැනුණා. ගන්නා හුස්ම සීතලට උගුර හරහා ඇතුල්වන ආකාරයත් පිටවන හුස්ම මද උණුසුම් ස්වභාවයකිනුත් දැනුණා. ටික වේලාවක් දී දැනී ගියා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේදී උරකුහරය උදරයට අමතරව දෙපා මත තැබූ අත් දෙකද ඊට අනුරූපව රිද්මයානුකූලව චලනය වන බව ගන්නා හුස්ම දීර්ඝව ගත්තද ප්‍රස්වාසයේ ඊතා ඉක්මනින් සිදුවන බවද අද්දුටුවා නමුත් විනාඩි 15කට වඩා කාලයක් එසේ සිටීමට නොහැකිය. නැවත අරමුණු කරා සිත දුවන බව වැටහෙනවා. කාලය වැඩි කරමින් ආනාපාන සතිය තවදුරටත් දියුණු කර ගැනීමට අවශ්‍ය පිළිවෙතක් ඇතනම් කියා දෙනමින් ඊතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා. දැන් ඔය පැනලා තියෙන අමාරු කොටස ඒ කියන්නේ බැරිම කෙනා ටිකක් වෙලා ඉන්න හදලා තියෙනවා. ඕක ඉක්මන් කරන්න හදන එකත් ওই ගමන්ට බාධායි. ওই විදිහටම කරගෙන කරගෙන ඉන්නකොට අර සබකෝල ඇරිලා සභාවකට ගිහිල්ලා කතා කරන්න පුරුදු වෙනකොට වගේ පළවෙනි විනාඩි පහ විතරයි අමාරු. එලාදී උකුරකට වේදනා, දනිස් පොල් කටු ගැහෙනවා. ඊට පස්සේ ඊලා ගියාට පස්සේ ඕක ගාණක් නැහැ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ අපිට මතක් කරන්නේ සබකෝලේ තියාගෙන මැරෙන්න යන්න එපා, නාකි වෙන්න එපා, ලෙඩ වෙන්න යන්න එපා. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා නාකි වෙන්න ඉස්සෙල්ලා සබකෝලේ අරගන්නයි කියලා. ඉතින් අරන වෙලාවේදී ලෝක ජනගහන 110කටවත් එක් කරන්න බෑ. ඒගොල්ලන්ට නිකම්ම තියෙනවා මේ කෝල ගති සහ කෝඩු ගති කියලා જાතිය. ඉතින් මේකේ අමාරුම දේ තමයි මේ වැඩමුළු වලින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන්නේ බය නැතුව වැඩමුළුවකට එන්න. වැඩමුළුවට ඇවිල්ලා වාර්තා කරන්න. වැඩමුළුවට ඇවිල්ලා බණකට වාඩි වෙන්න. පරියන්කයට වාඩි වෙන්න. සක්මන් කරනකොට මහා ලොකු බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ පළවෙනි වාර්තාව දෙනකමුත් ටාගට් එක කෙල්ලෙකුට පළවෙනි ලව් ලෙටර් එක දෙන වෙලාවක. හරි අමාරුයි ඔක අහුනොත් එහෙම ලොකු සර්ට් එහෙම වැඩේ කො. පව් වෙනකොට ගාලල්ල. ওই කට්ටිය අහගෙන ඉන්න බෑ හරිද? ඒ වගේ මේකෙදි ඉක්මන් කරන්න හදන ගතිය එච්චර සුදුසු නෑ දැන් ওই යන ක්‍රමේ තමයි ක්‍රමේ. ඕක දිගට කරන්න අපි දවස් 10යි වැඩමුළු හදන්නේ. දැන් අපි දවස් 4 වෙනි දවස් තියෙන දවස් 6ක් තියෙනවා. අපිට මේ ගානටම තියාගෙන යන්න පුළුවන් කියලා බලන්න. මේක තියාන ගියාට බුදුරජාණන්සේ සඳහන් කරන අපිට එක වගේ පෙන්වන්නට පුදුමාකාර දියුණුවක් ඇති වෙනවා. ඒ දියුණුවේ කැපිපේන වෙනස ඇති වෙන්නේ මේ Taman අත්දකින්නේ ලියන්න පුළුවන්කමෙන්. විකාර ලියන එක නෙවෙයි අදාළ දේ මෙහෙම ලියනකොට අනිදාස් දෙනවා මේක තිබුණා කියා ගන්න බැරිකම තියෙන. දැන් තියෙනවා ඒකේ මේ වෙලාවෙදීමත් අගේ කිරීමක් වෙනවා. ඊට පස්සේ ප්‍රකාශ කිරීමෙන් කමඨාන වාර්තා ලිවීමෙන් අනිදාසේ යන්නෙම උත්ප්‍රේරණය වෙච්ච මනසකින් උද්‍යෝගිවත් වෙච්ච මනසකින් මුලින්ද හදන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ක්‍රමේ අමාරු හරියයි මේ පැනලා තියෙන්නේ. ඉතිරි ටිකේදී කරන්න තියෙන්නේ මේක සතත අභ්‍යාසය. එහෙම නැත්නම් නිති නිත්‍ය භාවනාව. එහෙම නැත්නම් නිතිපතා භාවනා කිරීම විතරයි මේකට උත්තරේ. ඉතින් ඒකට අමතර කාරණාවක් කියනවා කියද හැකි හිතයි කයයි ලෙඩ කරගන්න එපා. මේ අනුන්ගේ ප්‍රශ්න අහගෙන ඉඳලා එහෙම නැත්නම් අනවශ්‍ය දේවල් කරන්න කියලා දෙට කර ගන්නපා මේ විචල්්‍ය සාධක හැලහැප්පුණොත් ගමන යන්නේ ඒකට කය හොඳට අරසා කරලා දෙන්න සෞඛ්‍ය අරසා කරලා දෙන්න ඕනේ. මනස අරසා කරලා දෙන්න ඕනේ. දීලා යන්න හදන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මේ භාවනා වැඩසටහනට ආදුනිකයෙක් වෙමි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ උදරය ප්‍රදේශයේ පිම්බීම හා හැකිලීම හැකිලීමෙන් දැනේ. එය එක සමාන වේගයකින් සිදුවන බව පැහැදිලි වේ. හුස්ම ඇතුළු වන විට පිම්බීමත් හුස්ම පිටවන විට හැකිලීමත් සිදුවන බව දැනේ. භාවනාවෙහි යෙදෙන අතර බාහිර පරිසරයේ ශබ්ද ඇසීම් ගඳ සුවඳ දැනීම ආදී විවිධාකාරයෙන් සිදුවන විට මුලදී ඊට බාධා ඇතිවීම හේතුවෙන් දිගටම කරගෙන යාමට නොහැකි වුවත් විනාඩි 20කට පමණ පසු ඒවා ගැන නොසිතා දිගටම කරගෙන යාමට හැකිවිය. මුළු පර්යංක කාලයම මෙලෙස ගත කිරීමට හැකිවිය. සක්මන් භාවනාව මාගේ මාගේ දකුණු පාදයේ ගල් තැලුමක් තිබෙන නිසා වම දකුණ ලෙස පාද තබා සක්මන් කිරීමට ලනුපැදුරේ අසීරුය. වැලි පොළවේ තරමක් පහසු නමුත් සිමෙන්ති පොළොවේදී ගැටලුවක් නොමැති නිසා සක්මන් කිරීම සඳහා මම එය තෝරා ගතිමි. මෙහි සක්මන් කිරීමේදී වම් පතුල පොළව මත වැදීමේදී පහසු වන නමුත් දකුණු පාදයේ තබා තදවන තෙක් සිටීමට අපහසු නිසා තරමක ඉක්මනින් දකුණු පාදයේ ඉසීමට සිදුවන බැවි මාගේ සක්මන තරමක ඉක්මන් ස්වરૂපයක් ගනුදෙනි. එසේ දිස් උවද සෙමින් සක්මන් භාවනාව කරන්නෙමි. මේ නිසා මට වම දකුණ හඳුනා ගැනීම ඉතා පහසුය. අන්න වැඩි. මටත් ආසයි. අනික කවුරුත් ගල්තලුමක් එනවනම් මේ නැත්නම් මේ ඔක්කොටම එක එක කවුරුට ගල්තලුම ගල්තලුම දෙන්න පුළුවන් නම් ආයෙ කියන එකක් නැහැ. වම මොකද්ද දකුණ මොකද්ද කියලා. නැත්නම් අර බිම්බිසාර රජුගේ පළල ලුණු දාන්න ඕනේ කකුල. ඒතර ගියේ ඒක නම් කපපු කකුල අනික කකුල නිකං කකුල කියලා. යන්නම් පෙර ඒ දවස්වල පුරුදු කරනකොට left right කියලා එක කකුලක ලේසුවක් බඳිනවා. ලේන්සු කකුල නිකං කකුල ලේන්සු කකුල නිකං කකුල ලේන්සු කකුල නිකං කකුල කියලා පුරුදු කරේ. ඉතින් ඒ වගේ ගල්තලුමුගේ තියෙන වාසිය. අවට පරිසරයේ බාධක ඇති වූද මීට ඊතරම් බාධාවක් වී නොමැත. විනාඩි 30ක් 30කට 40කට පමණ පසු සක්මන යන්ත්‍රානුසාරයෙන් මෙන් සිදුවන බව දැනේ. පාදයේ වේදනා නොදැනේ. ඒ හැරුණු විට ඉදිරියට බැඳි දෑත්වල ඇඟිලි හිරිවැටි ඇති බවද උරහිස්වල තරමක වේදනාවක් දැනෙන බවද පැහැදිලි වේ. මාගේ භාවනා ක්‍රමය නිසි ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. යෝගාවචරයන්ට නිවන්සුව අත්පත් කර ගැනීමේ මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේ එම සත්කාර්ය සඳහා চিරාත් කාලයක් ඉහෙන් වැජ වේවායි ප්‍රාර්ථනා කරමි. මහත් කියනවා ගල් තලමනේ තිරාත් කාලය වැඳ බේවා කියලා. එතකොට සක්මන් කරනකොට හොඳට තේනවා කොයි වෙලාවක හරි මතක තියාන්න මේ විදිහට කකුල තියන්න තියලා තද කරන්න බය වෙච්චි කකුලක් අන්තිමට වේදනාව නොදැන්න මෙට්ටමට යනවා කියන්නේ ගල් තලමනේ බේත ඔච්චර තමයි. මොන වෙන බේතක් කෙරුවත් අපි බයින් කරන්නේ. දැන් නෑ ගල් තලම තියෙද්දි ඇවිදිනවා. ඇදලා බලන්න යනකොට ඉස්සලා ඉස්සලා කකුල ඒ කියන්නේ කකුල හොර වෙනවා කියලා ඔකට කියන්නේ. හොර වෙනවා කකුල තියන්න බයයි. මත අන්තිමට යනකොට ගල්තලම් කකුල නිකන් කකුල තේරෙන්නේ නැති මට්ටමට යනවා. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ අඳුල්ලා දීලා තියෙන මේ සක්මන් ක්‍රමය ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ අඳුල්ලා දීලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ කියනවා කොන්දේ අමාරුයි කකුලේ අමාරුයි සක්මන් කරන්න බෑ කියලා. ඒකට තමයි යකෝ සක්මන් කරන්න කියන්නේ කියලා කියන්නේ. ඒකෙම සක්මන් කරන්න. සක්මන් උඩ ගැටල යනවා. ඒ නිසා ඒ දැන් ඊට පස්සේ කියනවා උරිස් දෙක ලැහට බර වෙනවා තේරෙනවා. රිදෙනවද මේ සීරම සතියේ ප්‍රතිඵලනේ. සතියෙන් ඉන්නකොට විතරයි තේරෙන්නේ. ඉතින් ඕවට මේ අරියාතු කරලා කවදාවත් දිනු වෙන්න බෑ. අපි නැති වෙලාවට තුරිස්ය අමාරු තියෙන අපිට දැනෙන්නේ නැහැ. මොකද හේතුව අපේ හිත තියෙන අතීත අනාගතේ. ඒචයකයි දැනෙන දැනීම් දරතයක් පරිලාහයක් වගේ තමයි තේරෙන්නේ. බුදුජානනාංශය සඳහන් එක ප්‍රමෝදයක් කරගන්නයි කියලා. මේක සති සම්පජඤ්ඤේ සංකේතයක් කරගන්නේ කිය. මේක ප්‍රීතියක් කරගන්නේ කිය. මේක මේ පස්සද්ධියක් කරගන්න මේක සුඛයක් කරගන්නේ කිය. දැන් මගේ කයගේ කයේ දැනීම වල හිත තියනවා කියන්නේ ඒකනේ උපරිමේ සති. මේ සතිය හරියයි කියලා මිහිරි අත්දැකීම් විතරක් බලාපොරොත්තු වෙන්න එපා. කොයි අත්දැකීමක්, කොයි විඳීමක්, කොයි වේදනාවක් සතියේ තියෙන බාට ලකුණක්. ඒක ආඩම්බරයෙන් රචනා කරන්න පුළුවන් නම් ආඩම්බරයෙන් කමඨාන් වාර්තාවට දාන්න පුළුවන් නම් ඔය පැංගිරි දේ ඉඳලා දෙනකොට පැණි රස වෙනවා. අමුමම කෑවොත් තිත්තයි. පැංගිරි. ඇඹුලයි. ඔබට ඉදුණට පස්සේ අඹ ගෙඩි පැණි රසයි. ඒක ඉදින ටිකෙන් තමයි ප්‍රශ්න තියෙන්නේ. සතියෙන් කරන්නේ ඉච්චරයි. මෙතෙක් ඇඟට දැනෙච්ච හැම වේදනාවක්ම දැන් කියා ගන්න සතිය තියෙන නිසායි මට මේ වේදනාව දැනෙන්නේ. ඒ නිසා මීට වැඩි වේදනාවක් ආවත් මම සතියම අරමුණ මතක කරන්නේ නැහැ කියලා දිගින් දිගට යන්න පටන් ගත්තොත් සීමාවක්ම නැහැ. ඒකකට ලොකු ඉවසීමේ ශක්තියක් ප්‍රතිශක්තියක් අන්ත ලෙඩ එනකොට බය වෙන ගතියක් නැහැ. ලෙඩේ හරහමයි බේත තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සක්මන කමාරුවක් ඔය මෛත්‍රික වහවනා කරපු හාමුදුර කෙනෙක් කිදී යාමසෝ මේ සක්මන් කරනවා. ඉතින් මම ඒ දවස් සම්භාහනයක් කරලා මම කිව්වා මෙන්න මේ බලන්න කියලා බලනකොට එයා කියනවා දැන් අවුරුදු මෙච්චර වයසයි මට මං අද තමයි මං දැනගත්තේ මං ඇවිදින්නේ වම් කකුලෙන් කියලා. දකුණු කකුල වැඩ කරන්නේ නැහැ. ඒක නිකන් ඇදලා යනවා. නමුත් සක්මන් කරනකොට තේනවා මේ මේ එක කකුලකින් තමයි අපි ඇදින්න නිකන් හරියට අපි වමෙන් දකුණෙන් වැඩ කරන්න ගියාම දකුණනේ ඉස්සෙල්ලා ඕනේ වැඩක් කරන්න. උඟ දෙනෙක්ගේ. ඒතර වම වැඩ කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකට මෙහෙම ඉස්සරහට අද්දක තියලා බලද්දී දකුණ ඔත දිගයි ටිකක්. දකුණ සුදු පාටයි. දකුණ තේ මාස්පිදු වැඩි. ඒ වැඩ කරලා කරලා කරලා කරලා නමුත් අපි දන්නේ නැහැ අපිට හිතෙන්නේ මේ ගත්තක මම දකුණේ ලියනවා. ලිව්වට මොකද වම ලියන්නේ නැහැ කියන එක තේරෙන්නේ නැහැ. දෙකටම සමානව බරක් දීපු දවසේ තේරෙනවා වමට මරා දින්න බෑ. දකුණට මරා දින්න පුළුවන් වෙලා තියෙන මොකද්ද? බර ඇදලා පුරුදු වෙලා. ඉතින් ඒක වෙන දෙකින් කරන්න බෑ. එනිසා මේ වැඩ ටික කයට සමාකාරව දුන්නාම ඒක සමාකාර වර්ධනයක් ඇති වෙනවා. නිසා සක්මන් කරන ඕනම කෙනෙකුට තේරෙයි බුදුහාමුදුරන්ට විතරයි සුපතිට්ඨිත පාද තිබුණේ. අනිත් ඔක්කොම ඇවිදින්නේ කොරට තාරා ගමන කියන්නේ. කිසිම කෙනෙක් සමව යන්නේ නැහැ. එමෙ යන්න බුදුරජාණන්සේ සාරාංශික කල්පලක්ෂ සීල් පුරලා තියෙනවා. සීලේ ආනිසංස වශයෙන් පාදයේ සුපතිට්ටි රමනාවකට පින්න ලෙසන් නැහැ කවදාකවත්. ගිය තැනක පట్టල වෙනවා. සීලේ නැහනේ. අපි කොච්චර යෝග ව්‍යායාම කරත් කොච්චර ධාති කෙරුවත් කුරේ ගෙවිලා වගේ භාගෙට කකුල යන්නේ අඩමානෙට. අර ප්‍රෙඩිසිල් වගේ දින්දුවේ වගේ. ඒක හදන්න බෑ. හදන්න දැනගන්න ඕනේ මගේ මම ඇවිදිනකොට මෙහෙම අඩුපාඩු මේක මේ ගල් සැලුම් කකුල මේක නිකන් කකුල. දිගට කරන්න. එතකොට ඇඟට දැනෙන වේදනාව ටිකේ තමයි භාවනා දියුණුවේ මේ ආනිසංස නැත්තම් සංකේතෙ පෙන්වන්නේ. ඒක ලියා ගන්න දන්නේ නැතිකමයි තියෙන්නේ. අපි ඒක ලියන්නේ හරියාදුවට. අපි ඒක ලියන්නේ පැංගිටි කරලා. තිත්ත කරලා. ඒක පැණි ගහ කරලා ලියන්නේ. මට මෙච්චර වේදනාව තීජෙත් මට ඇවිදින්න පුළුවන් වුණා. මට මෙච්චර අමාරුකම තීජෙත් මම අරමුණ බැලුවා. මෙච්චර සද්ද තියෙද්දිත් අරමුණ බලන්න පුළුවන් කියලා මේකේ මේ රචනා ශිල්පේ උගන්වලා දෙන්න පුළුවන් නම් ඊට පස්සේ ලෝකේ හොඳම සාහිත්‍ය කෘත්‍ය රචනය සංස්කෘතිය බිහි වෙනවා. දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ වැරදි වලට චෝදනා කරන්නේ. වැරද්ද හරි පැත්තට දාලා ලියන එකයි කරන්න තියෙන්නේ. මේක මුල් රචනයේ ඒ අනුව හොඳයි. තව තවත් ඒක වැඩි වේවා. එහෙම නැත්නම් අනික් කකුලෙත් ගල්තලුමක් හේවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒතියෙද්දිත් භාවනා කරන්න, ඒතියෙද්දිත් ලනුපෙතුරේ භාවනා කරන්න, ඒතියෙද්දිත් වැල්ලේ භාවනා කරන්න, ඒතියෙද්දිත් පුළුවන් නම් තාප්පයක් උඩ භාවනා කරන්න, ඒතියෙද්දිත් පුළුවන් නම් තාප්පයක් උඩ පිටිපස්සෙන් පිටිපස්සට භාවනා කරන්න. ඔය ඔක්කොම ලෙඩ යනවා ඉදාට. මම හිතනවා මේකෙන් සනීපුණ සනීපෙන්නේ නැතුව දිගට යාවා කියලා මට කරපු ප්‍රාර්ථනාව මම කරලා මම යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස අද දින ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මනෙහි යෙදුණෙමි සිහියෙන්ම සක්මන් කළෙමි වැඩි වේලාවක් සක්මනෙහි යෙදෙමින් পায় එසවීමේදී තැබීමේදී එහි රළු බව සියුම් බව අත්විඳෙමි සක්මනේදී ඇතිවන වේදනාවද එය වේදනාවක් බව හඳුනා ගැනීමටද මට හැකි විය මෙලෙස සෑහෙන වේලාවක් සක්මනෙහි යෙදුණෙමි සිත වෙනතක නොයා ඊටාම සැහැල්ලු සංසුන් උනි. එවිට මට සිතුනේ මේ පංචස්කන්ධයේ පිළිබඳවද මා සක්මනේදී භාවනා කරන්නේ කියා. රූපය ගැන වේදනාව ගැන මගේ මනසට හැඟුණි. මෙලෙස පැයක පමණ කාලයක්ම සක්මන් කළෙමි. පර්යංකයේදී හුස්ම දෙස බලා සිටියෙමි. හුස්ම රැල්ල සීතලටත් උණුසුමටත් දැනුනි. එය සිහියෙන්ම අත්විඳෙමි. පූජනීය ස්වාමින් වහන්ස මේ මාගේ අත්දැකීම් සමූහයයි. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. පින්වත් ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ඔබ මේකේතර ධක්මන ඉස්සලා ලියන එකම ධෛර්යවත් වෙලා වෙන සුළු එකක්. මොකද හුඟව දෙනෙක් ලාංකික බෞද්ධයා ධක්මනක් අහලත් නැහැ කරලත් නැහැ. ඒරුවත් ඒක නිකන් කාලීනාස්ති කිරීමක් අපරාධි භාවනා කරනවා කියන්නේ ඉඳගෙන ඉන්න එකනේ. අතක් පිට අතක් තියන දෙක වහගෙන ඉන්නේ කියලා හිතන්නේ. නමුත් කවදා හරි කවුරු හරි මේ සක්මන කියන එක ඒ පරියන්ක භාෂාවට ඉස්සලා කරන්න ඕනේ. ඒකට මට අඩු ගන්න මේ දීලා තියෙන පැය කරන්න පුළුවන්. මම මේක දිගට කරනවා කියලා කිව්වනම් ඉතින් අනිවාර්යයෙන්ම යෝගාවචරයේ කියන නමට ගැලපෙනවා. ඒක නිසා මේ මේ ඇති කරගත්ත ගුණෝ මේ ඇති කරගත්ත එකලස ඉදිරි දවස් ටිකෙත් කඩා ගන්න තු දිගට ගෙනියන එක තමයි මේකට තමන් කරන අනුග්‍රහය ඒකට පරිසරය සකස් කිරීම අමාරුයි. ඒක ලේසි නෑ. ඒක අහන්න වැඩමුළු සංවිධානය කරන කෙනාගේ ඊට පස්සේ ගත්ත මේ එකලස ආරස්සා කරනවා කියන එක ඊට අමාරුයි. උපයගත් දේ රකින්න එක. ඒ නිසා ඒක රැකීම සඳහා හොඳට හික්මිලා මේ කරපු දේම තිකට සද්ධාවෙන් කරගෙන යන්න කියලා කියන්නේ. අවසන් ලිඛිත ප්‍රශ්නය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස භාවනා කරන යෝගියෙක් වරහන් තුල මාර්ගඵල නොලැබූ නමුත් යම්තාක් දුරට භාවනා කළ අයෙකු මරණාසන්න අවස්ථාවේදී ඔහු කළ භාවනාව ඔහුට කෙසේ බලපායිද නැතහොත් ඔහුට අවසන් මොහොතේ භාවනාව කෙසේ උපකාර වේද ප්‍රශ්නෙහි වරදක් ඇතොත් සමාවන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔය මේ ප්‍රශ්න නම් ඇත්තට අදාළ නැහැ. නමුත් උත්තරයක් කියන්න පුළුවන්. තමන්ගේ හුස්ම රටල්ල ගෙවි ගෙවි ගෙවි ගෙවි අනේක හුදුවට හුරු කරගත්ත කෙනෙකුට අනිත් දවසේ හුස්ම ටික ගෙවෙනකොට කොච්චරක් ලෑස්තිලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හිතා ගන්න මේ හුදුවට දැක දැක දන දන හුස්මේ සියුම් වීම මරණයේ අත්දැකීමක් කියලා. එහෙම නැත්නම් මරණය මරණය පිළිබඳව මොකක්ද ඒකට කියන්නේ රියර්සල් කරනවා. එහෙම නැත්නම් පෙරහුරුවක් කියලා කියන්නේ පෙරහුව කරන එකයි බුදු ඥානසේ කරන්නේ. මරණවට වෙන්නේ ඕක තමයි. හුස්ම ටික එන්නේ එන්නේ එන්නේ ගෙවෙනවා. ඉතින් ඒක දිහා මම දැන් භාවනා කරපු කෙනෙකුට ඒක හොඳට පේනවනේ දැන් මේ කෙලස් ගෙවිල්ලක් සිද්ධ වෙන්නේ මොකුත් කලබලයක් නැහැ කියලා. නමුත් පුරුදු නැති කෙනෙකුට දැන් තව ටිකකින් වැඩක් කියලා වෙනවා. ඒකට බය වෙනවා. බය වෙලා අන්තිම වෙනකොට කොරස් කටිවත් අද්දා ගන්න බැරුව දැඟලිල්ලනේ වෙන්නේ. ඒ නිසා හොඳට හැමදාම භාවනාවේදී ඒ අරමුණක් ගෙවෙන හැටි සද්දයක් ඇහිලා ගෙවෙන හැටි, වේදනාවක් ඇහිලා ගෙවෙන හැටි, අන්තිමට ගිහිල්ලා ඉවර වෙලා සතිය ගෙවෙන හැටි දැකගත්ත දවසේ හිතාගන්න. මේ මේක දිහා බලන්න සතිය නැති වෙලා යනවා. මේ ඔක්කොම කරලා අපි සතිපට්ඨානේ වඩන්නේ. වෙලාවක පේනවා දැන දැන දැක දැක දැන් සතිය නැති වෙලා යනවා. ඒක යෝගාවචර හිතන්නේ කොම්පැනි බංකොලොත් වුණා වගේ කියන්නේ. ඒක අනිත්‍යයට ලක් වෙන දෙයක්. මේ කරගෙන කරගෙන යනකොට මරණ එක එනකම් බලන්නේදී දැන් මෙතෙක් කරපු දේවල්ට වැඩිය මොනවද අමතක අමතරට මරණයේදී සිද්ධ වෙන්නේ කියන්නේ වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අරමුණක සියුම් බීම දැකලා තියෙනවනම් ඒක මේ ඒ නොදන්න ශේෂ්ත්‍රයට යෑමේ පළවෙනි අභ්‍යාසය. ඒක නිකන් ස්කවුටින් වගේ. බාලදක්ෂ ව්‍යාපාරය වගේ දන්නති ශේෂ්ත්‍රයකට යෑමක් තියෙනවා. ඒ නිසා හම්බෙලා තියෙන අවස්ථාව ඒක අත්දක ගන්න කියලා කියන්න පුළුවන්. අවස්ථයි ස්වාමීන් වහන්සේ මම දැන් දවස් දින දෙකකදී ඔබ වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරා මම සක්මන් භාවනාවේදී සක්මන කරගෙන යනකොට ජීවිතේ කවදාවත් නොවන විදිහට වේදනාවල් ඇවිල්ලා මම ඒ තුල සිත පවත්නකොට ඒක නැතිවිලා ගියා ඔබ වහන්සේ කියපු විදිහටම ඒ වගේම ශරීරේ හැම අංශයක් ගානේම විශාල වේදනාවල් ඇවිල්ලා ඒක කියාගන්න බෑ ස්වාමීන් වහන්සේ විදින වේදනාවල් නමුත් ඒවා කොහොම කොහොම හරි මං ඒ තුල සිත පවත්තර නැති නැත්තටම නැතිලා ගියා. ඉතින් නැවත නැවත කොච්චර පරියන්කේ වාඩි වුණත් ඒ දෙයම සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේ අර ශාරීරික කුඩු වෙන සම්පූර්ණ අටකටු වේදනාව ඉවසන්න බෑ ස්වාමින් වහන්සේ ඒ ඒ දෙයම සිද්ධ වෙනවා නමුත් හිතන්න හිතන්න ඒ දෙය නැති වෙන්නේ නැහැ මම නැවතත් සක්මන්ට යනවා වහන්සේගෙන් මම ඉල්ලන්නේ කොහොමද නැවතත් ඒක නැති කරගන්න කොච්චර ඉඳගත්තත් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ අපේ අන්තරේ. මේ චක්‍රය තමයි අපි කොච්චර ලස්සනට භෝජන සංග්‍රහය කියලා බඩ බත් පිරෙන බඩ පිරෙන බත් කෑවත් තව පැය 6කින් බඩ ගිනි වෙනවා. අපි ලස්සන සෙල්ලම් දාලා තෙලින් බැදලා කිරෙන් අත හොදාගෙන වර්ණ දාලා බඩ පිරෙන්න කෑවට ආය එනවා. හොඳට හුස්මක් අරගෙන බලන්න ටික වෙලාවකදී ආය හුස්මක් ගන්න හිතෙනවා. දෙන්න තියෙන ඕන රසමස උලක් බීලා බලන්න තව ටික ආයෙත් ඉබාසේ එනවා. ඉතින් මේක තමයි ඊගාවාත්මයටත් හම්බෙන්නේ. මේක තමයි ඉස්සරහටත් හම්බෙන්නේ. ඒ නිසා අපි කොයි වෙලාවෙත් ඉන්නේ වේදනා සාගරයක පතුලේ. ඒක ස්වභාවයකින් හිතන්න ඕනේ. ස්වභාවෙ නෙමෙයි. ඒකට උත්තර හොයන්න එපා. භවය කියලා පිළිගත්තා නම් ජීවිතය කියලා පිළිගත්තා නම් සත්‍යය කියලා පිළිගත්තා නම් ඕක තමයි හම්බ වෙන්නේ. ඉතින් ඕක ඕකට වෙනත් උත්තරයක් ඇති කියලානේ අපි හිත හොයන්නේ පරිේෂණ කරන්නේ. මොන පරිේෂණය කරත් ඕක ලක්ෂ කෝටි වාරයක් වුණාට පස්සේ එන ඕක උනාට නොකුත් වෙන්නේ කියලා කාගෙන් උත්තර ලබන්නද? අර තමන් හීනමානයට ලක් වෙන එක විතරයි වෙන්නේ. දැනටවත් ඕක විඳලා තියෙනවා, විඳෙන්නත් වෙනවා, විඳිමිනුත් ඉන්නවා. දැන් අපි ඉල්ලන්නේ අර කමරාල මේ දැක්කලු හිඟන්නේක් එනවා. මා බැදුරක් ඇඳගෙන. මිනිහ දන්නවලු ෂුවර් එන්නේ රෙද්දක් කියලා මාගලක් ඇඳගෙන එළියට බැත්තා. ඊට පස්සේ කිව්වලු අනේ ගම මහත්තයෝ ඇඳුමක් නැහැ. ඉතින් උඹට අඩු ගන්න බැදුරක්වත් තියෙනවා මට බැදුරක්වත් නැහැ බං මම මේ මාගලක් ඇඳගෙන ඉන්නේ කිව්වලු. ඉතින් අර මාසට කායින් ඉල්ලන්නේ. ඉතින් අපි හිතනවා මේ අපේ තියෙන කැක්කමට වේදනාවට දොස්තරලා ගාව බෙහෙත් තියෙයි. එහෙම නැත්නම් මේ ගුඩ විද්‍යාව කරන කට්ටිය අපිට අංජනමක් ගෙනත් දෙයි. එහෙනම් කවුරු හරි ආශිර්වාද කරපන් හරි කියලා වෙන්නේ නැහැ. ඒ මොකක්වත් නැහැ ඔය විවසපම් පපුව වතු ටික ගාගෙන. කාටවත් කියන්න බෑ ලැජ්ජයි. ලැජ්ජයි බුද්ධ පුත්‍රයෙකුට. ලැජ්ජයි බුද්ධ සුහිත්‍රිකාවට කවුද දෙන්නේ බුදුහාමර එහෙමනම් ඉතින් ඔය ප්‍රියම්බිකාව යසෝදරාට දෙනවනේ ඔය බේත. එහෙම නැත්නම් රාහුල කුමාරට දෙන පවුනේ අප අත් අවුරුදු කරලා පැවිදි කරපු දෙන්න දෙයක් නැහැ. විඳපන්. විඳලා තීරුම් ගනින් මොකට අඬහව ගන්න එපා. කාටවත් චරිචුරු ගන්න එපා. ගේමට කැතයි. ගේමට කැතයි කියලා කියන්නේ. කාගෙන ඵලයන් කොච්චර කෑවත් නොකෑ වගේ සතුටින් ඉන්නවා. ඌට වැඩි දුකක් ආවත් කාගෙන ඉන්නවා. ඒක මදි. ඒකට කාටට කියලා දෙන්න ඕනේ ඒක. මැරෙන්න ඉසලා කියලා දෙන්න ඕනේ. ඔය නිකා මොනම දෙයකට හම්බ වෙන එකයි තියෙන ඉවසපන් Papuව. ඒක කියලා දෙන්න මැරෙන්න. මැරෙන්න ඉස්සලා එක්කිනුටවත් අඩුවන කියලා දෙන්න. මේ ලෝකේ සුඛෝපභෝගී වස්තු වලත් ඔය මේ සමීකරණ වලවත් කිසිම තැනකට උකට උත්තරයක් නැහැ. මුළු ටිකටම තියෙන ශරීරයේ දුක. භාවනා කරනකොට ඒක වැඩි වෙනවා. වැඩි වෙන්න හේතුව තුවාලෙට බේත් දාන්න ඉස්සලා තුවාලෙ සුද්ධ කරනකොට සිදෙනවා වගේ වණමුකේ පාදපුවාම හුලං වැදුනත් රෙදෙනවා. ඉතින් බෙහෙත් නැතුව වෙදකම් කරන්න බෑනේ. ඒ නිසා බුදුරජාණන්සේ වනමුකේ පාදනවා. වැදුවට පස්සේ අපි සාමාන්‍යයෙන් ස්පිනෝදාන්තක ඉන්නා වගේ එහෙම නෑ. කයේ තියෙන පුංචි පුංචි හැම වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඒක භාවනාවේ ප්‍රතිඵලයක්. උග්‍ර වේදනාවක් දැනෙනවා නම් භාවනාව හොඳටම උග්‍රයි. හොඳටම දියුණු වෙලා තියෙන්නේ. ඒත් ඉවසනවා. එතකොට එන්න එන්න භාවනාවේ දියුණුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නා තව කාටද කියලා දෙන්න වෙලාවක් හිතන්න හොඳටම තේරුම් ගත්ත කෙනෙක්. මේ මම මේකෙන් ඔබ වේදනාව දුරුවන් කරන්න අර එහෙම කරපන් කියන්න ඕනේ වේදනාව පුළුවන් හැටි ඉවසගෙන. ඒ තියෙද්දි තානපනේ බලන්න. වේදනාව ඉවසගෙනම ඒ තියෙද්දි සක්මන කරන්න. කරන කරන යනකොට ඒ හැහෙන වේදනාව තියෙද්දි ඔක් කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒකට තමයි තේරෙනවා. එන්න එන්න වේදනාවල බලය අඩු වෙලා සතිය වඩන ගත්ත ගත්ත අරමුණ සහ සතිය එන්න එන්න එන්න දිගට පවත්වාගෙන යෑමේ හැකියාවක් වැඩෙනවා. මේක අගය කරන්න ඕන. අපි කමඨාන් සුද්ධ කරනකොට ඒක තමයි අගය කරන්නේ. දැන් තව විනාඩි 15ක් තියෙනවා. කාට හරි වෙන සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් හෝ මම ප්‍රකාශ කරපු දේවල් පිළිබඳව මති මතාන්තර තියෙනවා නම් හෝ අවසරයි ස්වාමීන් වහන්ස. එතකොට දැන් අපිට තදට වේදනාව දැනෙනකොට ආනාපාන සතියට වඩා වේදනාවට හිත යනවා. එතකොට අපි මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්ස. ඔව් එතකොට ප්‍රශ්නේ මොකද්ද? දැනගන්න කැමති විතර ආනාපාන සතියේම හිත යොදවන වේදනාවට සිත වැඩියෙන් යන වෙලාවට මොකද්ද කරන්න ඕන කියලා. ඔව් එතකොට මේ විදිහට අරමුණක් තියෙනවා. කියන්නේ සාමාන්‍ය ආනපන තියෙනවා. ඒතකොට පුංචි චුමුණ වේදනාව නැගලා නැගලා නැගලා නැගලා ආනපන ඉක්මවගෙන යනවා. ඉක්මවගෙන ගියාට පස්සේ දැන් යෝගාවචර තීන්දුවක් කරන්න එපායි. මොකද්ද මෙනේ කරන්නේ? මොකටද මනස්කාරය යොදන්නේ කියලා. දැන් ආනපනට වැඩිය අඩුව වේදනාව තියෙන වෙලාවන ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා ඒ වෙලාවට ආනපනේ සරණ ගිහිල්ලා කරන්න. දැන් ආනපනේ වෙදනාවේ සම සම එනවනේ. එතෙන්දිත් කියනවා භාවනා ගුරුවරු ආනපානෙට මුල් දැන දීගෙන යන්න. ඊට වැඩි ඉක්මවලා ගියාට පස්සේ බලන්න දැන් අපිට අවස්ථාවක් දෙන්න වේදනාව හිත පැහැර ගන්නවනේ. හැබැයි යා දන්නවා ඒකට අවස්ථා දෙකක් පැනලා තියෙන්නේ. ආනපණ්ඩ අඩු වේදනාව තියෙන අවස්ථාව, ආනපණ්ඩ සමසම වේදනාව තියෙන අවස්ථාව. ඊට පස්සේ දැන් වේදනාව විල හිත පැහැර ගත්තට පස්සේ ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ නේද? දැන් මොකද්ද ප්‍රශ්න වෙන්නේ? ඒකට ආනපන සතියේ සිත යොදාගන්නේ කොහොමද? කරන්න බෑනේ දැන් ඉතින් මේක හිත අරගෙන ගිහිල්ලා අරකට. වේදනාවට. එතකොට දැන් මේ දුක් පැනිරහයි කියලා වේදනාව මෙනෙහි කරනවා. එනිසා මෙනෙහි නොකර හෝ වේදනාව දැනගන්න. දැනගන්න දැන වේදනාව අපේ හිත පැහැරගෙන ඉවරයි. නමුත් පුරුදු වුණාට පස්සේ තේරෙයි අර වේදනාව සහ සමසමව තිනකොට වගේ උග්‍ර වේදනාව තිනකොට තානපනේ නැත්තේම නැහැ. තියෙනවා. ඒක හරියට වේදනාව කියන්නේ බිත්තියක් නෙවෙයි දැලක් වගේ එකක්. ඇහි දැල් තියෙනවා. ඒක අස්සෙන් පේනවා වරින් වර. වේදනාව මේ ආනපනේ නතර කරලා බෑ නතර කරන්න මැරෙන්න එපායි. මැරිලා නැහැ. මේ වේදනාව උග්‍ර නිසා ආනපානිය නීච අවස්ථාවටපත් වෙලා වේදනාව ප්‍රබල වෙලා තියෙනවා. හැබැයි එතකොට යෝගාවචර දන්නවා ඉතිහාසයේ මේක සිද්ධ වෙලා තියෙන හම්බයක් නෙවෙයි ටික ටික ටික ටික වුණ වේදනාව වැඩි වෙලා ඇවිල්ලා තියෙනවා. එන්න එන්න වෙන්නේ මොකද්ද? මේ වගේ ඉවසා දරාගෙන ඉන්න පුළුවන් වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ තියේදිත් අපිට සෑහෙන දුරට ආනපානියත් එක්ක සතියත් එක්ක ගත කරන්න පුළුවන් ශක්තිය වැඩෙනවා. ඒක බුදුරජාණන්සේ දේශනා කරන යෝගාවචරණ තේරෙන්නේ නැහැ කියලා. මේතර ඇත්තටම සතිය වැඩිමක් වෙනවද? ඉතින් ඇත්තටම යම් වේදනාවක් තියදී ආනාපාන බැලීමේ කලාව දිනු වෙනවාද කියලා යෝගාචරයට තේරෙන්නේ නැහැ. හැබැයි නැවත නැවත කරනකොට ඒක වෙන බවට බුදුහාමුදුරෝ අපිට සාක්ෂි ඒ නිසා මේ මේ මට්ටමේදී තේරෙනවා මගේ භාවනාව කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. වැඩි වේදනාවක් තියදී ආනාපාන බලන්න පුළුවන් නම් අඩු වේදනාවක් තියදී බලනකට වැඩිය සතියක් අවශ්‍යයි. ඒ නිසා දැන් ඉන්නේ හරියට එකට එක කිටි කිටිය තද වෙලා ওই දිදී දිගට කරනකොට කරනකොට අපේ පෞරුෂත්වයේ වැඩිවීමක්, ඊවසීමේ ශක්තිය වැඩිවීමක් සහ ප්‍රතිශක්තිය වැඩිවීමක් සිදු වෙනවා. දුකට මුහුණ දීමෙන්මයි ඒක සිද්ධ වෙන්නේ. එනිසා මේකට නැවත නැවත මුහුණ දෙන එක තමයි කරන්න තියෙන්නේ. මේ පොඩි කට්ටිය කවුද සතිපාසලේ භාවනා කරන්නේ? සක්මන ගැන කියන්න පුළුවන්. අක්මන් කරනකොට මොනවද දැනෙන්නේ කියලා? කැමතිද? අර මයික් එක අරගෙන එහෙම කියලා තියනවාද? ඔය ඉස්සෙල්ලා එහෙම කියලා තියනවාද? ආ ඒ වගේ එකක් කියන්න බෑ. සක්මන් කරනකොට කොහොමද කරන්නේ කොහොමද වැටෙන්නේ කියලා. නාකි කට්ටියට පොඩි උල්ලව කියවපුවාම තිරියන් වෙනවා. එහෙම පොඩි ප්‍රශ්නක් තියෙනවා. ඒකයි මම ඔය කියන්නේ. කවුද කැමති හතර දෙනා? අක්කා කැමතිද? සක්මන් කරන හැටි කියන්නේ කොහොමද කොහොමද සක්මන් මොකද්ද සක්මන් භාවනා කියලා ඇහුවොත් පන්ති ඉන්න යාළුවෙක් හරි කොහොමද කියන්නේ? ඒ සක්මන් කියලා බෙන්ද හදලා තියෙන වීඩියෝ පිටිය බැලුවා. ඈ? එතකොට මේ උපදේශ පන්තියට හොංකන් දීලා තියෙනවද? කවුද කියලා දුන්නේ සක්මන්? ටීචර්. මේ කියන්නේ කොහොමද වාර කියලා දුන්නේ පන්තියේදීද කොහෙදීද කියලා දුන්නේ? අපි විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී සිල් සිල් අරගෙන අපිව ගෙනියනවා සීලවතී සයනට එතනදී ටීචර් කියලා එතකොට කොහොමද දන්නේම නැති කෙනෙකුට කියලා දෙනකොට සක්මන් භාවනා කියන එක කොහොමද හඳුන්වා දෙන්නේ කොහොමද සක්මන් භාව නැත්නම් මෙහෙම කිව්ව සක්මන් භාවනා ඉඳගෙන ඉන්න එකේ වෙනස මොකක් කියලාද කියන්නේ ඇවිදීම ඇවිදීමෙන් වෙනස ආයත් කියන්නේ ඇවිදීමෙන් ඇවිදීමෙන් ඇවිදී ඇවිදීමට සිත යොමු කරනවා. ඒකට ඉඳගෙන ඉන්න එකේ සක්මනේ වෙනස කොහොමද Taman දකින්නේ? ඉඳගෙන ඉන්නකොට සීය පිටවන කොටයි දැන මේ මේ හිත මේවන කොටයි ඇවිදිනකොට හිත මේවන කොටයි මොකද්ද වෙනස වශයෙන් දකින්නේ? වෙනසක් තේරෙනවද? එහෙමයි හඳුනන්නේ කියන්නේ පයට දැනෙන දේවල් තමයි ඒලාට දැනෙන්නේ. කියන්නේ ඉඳගෙන ඉනකොට පයට දැනෙන එකයි ඇවිදිනකොට පයට දැනෙන එකේ වෙනස මොකක්ද? ඇවිදිනකොට ඒ ඒ බිමේ රළු රළු හෝ සිනිඳු හෝ ඒ ස්වභාවය දැනෙනවා ඉඳගෙන ඉන්නකොට එහෙම ස්වභාවයක් දැනෙනවා එතකොට ඉඳගෙන ඉන්නකොට දැනෙන තැනයි ඇවිදිනකොට දැනෙන තැනයි කකුලේ කොතන කොතනද ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ ඇවිදිනකොට දැනෙන්නේ අටිපත් උරට. හරි ඒක දැන් කියුණා. ඒ වගේම ඉඳගෙන ඉනකොට කකුල් වල කොහාටද දැනෙන්නේ මොනවද දැනෙන්නේ? යටිපත් උරට දැනුණා එතනට කකුලට දැනෙනවනේ. දැන් කොහොම ඉඳගෙන ඉනකොට කකුල් දෙකෙන් ඉඳගෙන ඉන්නේ. කොහොම මොනවද දැනෙන්නේ? සමහර වෙලාවට රිදෙනවා වගේ. කොතෙන්ද දැනෙන්නේ? දැන් බතුලට දැනෙන්නේ. ඒතර කකුල් දෙක ඉඳගෙන ඉන්නකොට දැනෙන දේ හොඳ හෝ නරක කොතෙන්ද දැනෙන්නේ? ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ මොකක් ධන හිස් වෙනවා. ධනිස් වලට දැනෙනවා. එතකොට අපේ දැනෙන තැනත් වෙනස්. ඇවිදිනකොට දැනෙනවා දැනෙන්නේ පතුලේ. ඉඳගෙන ඉන්නකොට දැනෙනවා දැනෙන්නේ ධනිස් වල වලලු කරේ නැත්තම් කොතන හරි. ඒතර ඉඳගෙන ඉන්නකොට පොළවේ දේවල් තමයි දැනෙන්නේ. ඒ නිසා අපි නිතරම නලියනවා. ඇවිදිනකොට කකුලේ ගොරෝසු ගතිය දුවට තියෙනවා. ඉතින් ওই දෙක විස්තර කෙරුවා නම් ඇවිදිනකොට මෙහෙමයි, සක්මන් කරනකොට මෙහෙමයි කියලා ආයසරයක් ඇවිදිනකොට ආයසරයක් ඉඳ ගන්නට ඊයේ දැක්කට වැඩිය ආයෙ කරුණු තොරතුරු හම්බ වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ නාකි ගොඩක් එකතු කරන පැයක් තියාගෙන ඔබ තමයි අපි කරන්නේ. ඒතකොට ටෙලිවිෂන් බලනවා නෙවෙයි වෙන මොනවාරි කරනවා නෙවෙයි තමන්ගේම කයනේ. තමන්ගේම වැඩේ නේ කාටවත් නැහැ කියන්න බෑනේ. වත් කරලා තියෙනවද? ඔව් කියන බෑන්ඩ් අරගෙන කොහොමද කියලා මේ සක්මන් කරනකොට වැටෙන්නේ නැහැටි. ඔය මයික් එක ගන්න අතට. සක්මන් කරලා තියෙනවද? කොහෙද කරුවේ? සීලවතී සවනේ. එතකොට කොහොමද අයියා කියපුවට වැඩිය වෙනස මොකද්ද තේරෙන්නේ? ඒකමද කියන්න තියෙන්නේ නැත්නම් ඊට වැඩි වෙනස්ව වැටෙනවා. ඒකමයි. ඒ කොපි කරලා පන්තියේ ගියාම ඒව කොපි කරලා ගහනවා ටීචර්. කොපි කරන්න දෙන්නේ නැහැ. ඔය ඇවිදිනකොට කකුල් දෙකේ මේ මේ ඇවිදින ඇවිදිනකොට මොනවද දැනෙන්නේ? කකුල් දෙකට, පතුල් දෙකට. එතන යනකොට වැලි තියනකොට ගෝරස් බව දැනෙනවා. ඇතුලේ ඇවිදිනකොට සිනිඳු බවක්. මේ සිමෙන්ති පොළවේ. එතකොට කොච්චර විනාඩි ගාණක් එක දිගට සක්මන් කරලා තියෙනවද? විනාඩි 5ක් එතකොට අඩි පියවර කීයක් එක දිගට බලන්න පුළුවන්ද මේ ගොරෝසු ගතිය හරි සියුම් ගතිය හරි පියවර කීයක් බලන්න පුළුවන්? එහෙම බලලා නැද්ද? ඒක තමයි අනිත් දවසේ කරන්න ඕනේ. මේ විදිහට රළු ගතිය, සියුම් ගතිය දැනෙනවා කොහොම වුණත් ඒ රළු ගතිය හෝ පියවර කීයක් බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙනස වමේ දකුණේ වෙනස පියවර කීයක් බලන්න පුළුවන්ද කියලා දවසින් දවස දවසින් දවස වැඩි වැඩියෙන් කර කර හොඳම වැඩේ අපි කරන්නේ මේ ලියා ගන්න කියන. තමන්ම ලියන්න ඕනේ මට මෙච්චරක් ඇවිදිනකොට මෙච්චර මෙච්චර තොරතුරු. ඒකෝට හැමදාම මල්ලට තොරතුරු එකතු වෙනවා. ඊට පස්සේ ඉඳගත්තට පස්සේ වටල වාඩි වෙලා දැන් ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නකොට මොනවද වැටුනේ කියලා එහෙම ලියලා දැන් තොරතුරු ලියලා දෙනවද ලියලා තියෙනවා ඒ ඒ ලිකටම ලියන්න ඕනේ මට එවන්න පුළුවන්ද ලියපු ටික කොලේක ලීලා තියෙනවා. ඔව් කොලේක ලීලා දෙනවා. තැපැල් ඇන්ලොප් එකට දැම්ම තැපැල් කරා. ඒ නැත්තම් ඊමේල් කෙරුවා. කොහොමද වෙන්නේ? අවේ මෙහෙම අපි මේ 25 ද ගෙන්න ගන්න යන්නේ ඕගොල්ලෝ මෙහෙට. ලබන සති සතිපාසල දවසට එනකොට ගේනවා දෙවියෝ. ලියපු ටික. මෙහෙ මෙහෙ ආසයි දෙනවට කැමතියි. අපිත් ඒකක් දෙනවා. ඕ සල්ලි සල්ලි කියලා බලන්නේ. එනකොට ලියාගෙන එන්න ඕනේ මේ අද ඉඳලා හරි කමන්නේ කරපු ටික මෙන්න සක්මනේදී මෙන්න පරියන්කේදී කියලා මෙහි ඉඳ ළමයි ලියලා තියෙන්නේ. අපි ඒකට ඕගොල්ලෝ ලියපුවත් කියවනවා. කියලෙවලා අපි සතිපාසල අද අද බ්‍රහස්පතින්දනේ අපි සඳුදා හම්බ වෙනවා. එතකොට අරගෙන ඉන්නේ. එතකොට මේ කවි ලියලා හරි මේ පුරුදු වෙලා නැහනේ. සතිපාසලේදී කවි ලියන්නේ නැද? එතන ගහලා තියෙන ඒව ටික නම් කියවලා තියෙනවා. ඇහු නෑ. එතන බෝඩ් එකක් වගේ එකක් ගහලා තියෙන ඒ ටික කියලා තියෙනවා. කවි. මතක නැද්ද දැන්? එකක්වත් මතක නැහැ. අන්න ඕකනේ දවුතු දැන් අපිට නම් මතක නැති වෙන එක සාධාරණයි. ඔය එක කවියක් කියමු බලන්න. එක පදයක්වත් මතක නැද? අයියත් මතක නැහැ. දෙන්න එකතු වෙලා කියමු කවියක් කියමු නිකන් මේ නිින්ද යාගෙන ඉන වෙලාවනේ. ඔයා කැමතිද කවියක් කියන්න? එයාට දෙන්න බෑ එයා කවියක් කියයි මේ කවියෙන් තමයි පොඩි කට්ටිය අල්ලලා ගන්න අපි ඔය මේ ඉසලා ඉසලා ටිකක් ඔය වතුරට දාගත්තට පස්සේ කවිය දෙක කියනකොට කොයි ලෝකෙන් ආවත් ඔක්කොම පොඩි උන් පොඩි උන් තමයි. මතක නැද්ද කවියා? නෑ විවර කරන්න හදන දැන් දෙකට කිට්ටු වෙලා. දැන් මන් තේ දිගෙන ගත්ත කවියක්වත් මතක නැද්ද ඉස්කෝලේ ගිහිල්ලා? කී පන්ති දිනේ? 6. ආ එතකොට අපි කොච්චර කාලෙ ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද? හරි එහෙනම් කවියක් කියමු ඉවර කරන්න. සත්‍ය පිළිබඳව නැති උනට කමන්නේ. තමන් හොඳයි කියලා හිතන එකක් කියමු බලන්න. සෙත් සීරි දෙන මහා ගුණ මුහුදාන සත්හාට වන බව දුකට වේදානන් තිත් ගාන දුරු දුරලනදී නිදා නම් සිත් සතෝ සින්නාමදින් උනිදානං සාදු සාදු සාදු. ඒ ඔක මේ කඩුවෙලට ගියාට පස්සෙත් නුඟ දෙනෙක් ওই කවියම තමයි කියන්නේ. ඒ දාම්පස්සේ උගන්ලාද ඉස්කෝලේ උගන්ලාද? ඉස්කෝලේ. ආ එහෙනම් වෙන්න ඇති මොකද කඩුවෙලට ගියාට පස්සේ මම කියනවා සතිය පිළිබඳ කවි කියන්නේ කියලා. මුගව දෙනෙක් බොහොම උනන්දුවෙන් ඉදිරිපත් වෙලා ඔය ලෝවැඩ සංග්‍රහයේ කවි කියනවා. ඒ නිසා අනිත් දවසේ තමන්ම කවියක් ලියලා සතිය පිළිබඳව විදිනකොට කොහොමද සක්මන කොහොමද කියලා ඉදිරිපත් කරනකොට අපිට හිතා ගන්න පුළුවන් කොච්චර ආසාවෙන් කොච්චර විනෝදයට මේ වැඩේ කරනවද කියලා. කවි කියන්න බෑනේ තරහ වෙලා. කවි කියනකොට හොඳ සතුටින් කියන්න ඕන. ඒ නිසා අනිත් දවසේ අපි දැන් තියෙන කවිපොත් දෙකක් එකක් ලච්චු ගහලා තියෙනවා. ඕන්නම් මම එදාට කවි පොතක් දෙන්නම්. අනිත් පොතත් ලෑස්ති දැන්. ඒක ලියන්න ඔක්කොම පොඩි ළමයි. ඔක්කොම සතිය විතරමයි. සක්මණේ පරියන්කේ හම්බෙන දේවල් ඉතින් තුන්වෙනි කවි පොතත් දැන් හැදීගෙන යනවා. නිසා කවුරු හරි කවි ලියලා දුන්නොත් අපි මේ මුද්‍රණය කරලා බෙදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි බොහොම සතුටු වෙනවා පොඩි කට්ටිය ආපු එකට ඇවිල්ලා අපිත් එක්ක බෙදා හදාගත්ත එකට අපි දැන් සමාප්ත කරන්න හදන්නේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල. කාට හරි තියෙනවද ඊට ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන මොන හරි මේ අන්නතට මයිකේ ගිහලා දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කර ධර්ම දේශනාව අනුව සංඥා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැති එතන ඇවිල්ලා සංඥාවක් නැතුව සමහරක් වෙලාවට නිකන් ගත කරනවානේ ඊට පස්සේ කයේ දැනෙන අය දැනි පටන් ගන්න දැනීම් ඇතිව නැතිව යන විදිහ තියෙනවා සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ දැනීම් ටිකක් වෙලා පැවතගෙන එනවා මට දැනගන්න ඕනේ ඒක දිහා නිකන් බලන් ඉන්නවද නැත්නම් ඒ පැවතෙන දැනීම ඉවර වෙන එකත් තීක්ෂණව බලන් ඉන්නවද කියන්නේ? දෙකම එකයි. ඒක එච්චරම දෙයක් ඇත්තේ නෑ. අපි දැන් මේ දැනීම මම මාගේ හැඟීමකින් තොරව බැලුවොත් විතනික බලන්න පුළුවන් නැත්නම් දැන හැඟීම ඇවිල්ලා යනවා අපි දන්නෙත් නෑ. ඒ නිසා ඒක ආවට පස්සේ ඒක මුලමෙදාක බලනවා කියලා කියන්නේ ඒක සම්පූර්ණ ස්වයන් සිද්ධ වැඩක්. එයා පෙන්නන දේ විතර බැලුවොත් ඇති. සමහරක චුට්ටක් වෙලා පැවතිලා වගේ එන වෙලාවල් තියෙනවා. පැවතිලා නතර පටන් ගන්නලා මොනවාකට හාරලා බලන්න යන්න එපා. දැනීම අපිට එන්නේ පණිවිඩයක් අරගන්නේ පෙන්වන්නනේ මොනවද අඟවන්නනේ අපිට ධනවන්නනේ. අන්නේ ධනවන දේ බලාගත්තාම ඇති. හොඳයි සර්. හොයන්න ගියොත් කෙනහිල්ල පවුරු ගැහිමක් වෙනවා. එන දෙයට වෛර කෙරුවොත් ওই විදිහට විවික්‍ය බලන්න බෑ. ඒ නිසා යාට ඇවිල්ලා යාගේ රංගනීය රංගපාන්න දෙන්න භූමිකාව රංගපාලා යන්නයි. එතකොට මට මේ බැලුවයි කියලා මොකක්වත් වෙලා නැහැ මට. බලන් ඉස්සරලා බලනකොට බැලුවෙන් පස්සේ වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ කෙලසිලා නැහැ. එනකොටම පැනලා යන්න ගියොත් එතකොට අපේ හිත ඇවිස්සිල්ලක් කෙලසීමක් එහෙම නැත්නම් කම්පන චංචලයක් වෙනවා. එයා ඇවිල්ලා ඒ රංගනේ රංගපාලේ ගියාට පස්සේ අපිට ඒකෙන් ලොකු විස්කන්නේලක් කෙලසීලක් වෙලා නැහැ. ඒ නිසා ඒකට විවේකීව බලන්න කියනවා. ස්වාධීන උදේකලාව නැත්තම් ඒකෙන් පොඩක් දුරස්ත වෙලා දේශ බලනින් එක තමයි කරන්න තියෙන්නේ. ඒක හොඳ පිරිසුදු වෙලාවක්. හොඳට මේ විවේකීව වේදිකාවේ නාටකයක් යනවා. තමයි තියෙන්නේ බලනින් එක විතර මගේ නාටකමක්වත් මගේ වේදිකාවක්වත් මම නිෂ්පාදනය කරපෙකුත් නෙවෙයි. මම නිරීක්ෂකෙක් විතරයි. හොඳයි. සංචයතන තීක්ෂණ භාවයක් අවශ්‍ය නැහැ. ඒ හැංගීම පෙන්නන දේ බලනින් එකයි කරන්නේ. කියන අල්ලා ගැනීමකින් තොරව ඔය බලන්න. ඔව් තීක්ෂණව බලන්න ගියොත් ඒකත් එක්ක අනවශ්‍ය ආලිංගනෙන්න පටන් ගන්නවා. එයා නටලා ඔයාට ඕන දෙයක් නටලා යන්න අරින්න කියන්නේ. හොඳයි සර්. ඒක ලොකු දක්ෂකමක් යෝගාවචරයේ. හොඳයි අපි එහෙනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. අපි පැයකට පස්සේ සක්මනකට පස්සේ තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා. ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල સમાප්ති සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.